දුක්ඛෝ මරණම්ති දුක්ඛං අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ පියේහි විපයෝගෝ දුක්ඛෝ යම් පිච්ඡං නලබති සම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා නේ නේද දැන් එයින් අර මුලින්ම කියන ලද ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ පියේහි විපයෝගෝ දුක්ඛෝ යම් පිච්ඡං නලභති සම්පි දුක්ඛං කියන මේ සියල්ලම අන්තර්ගත කොට වදාලා බුදුරජාණන් වහන්සේ සංකිට්ඨේන පංච උපාදාන සංධා දුක්ඛා කියන මේ වචන. කොටින්ම කියතොත් පංච උපාදාන සංධය දුකයි. ඒ ජාතිය කියන එක පිළිබඳව කතා කරන විට පංච උපාදාන ස්කන්ධයේ එහෙම නැත්නම් පංච උපාදාන ස්කන්ධයේ ඒක දේශයකින් තොරව ජාතිය පිළිබඳව කතා කරන්නට බෑ. ජාති කියන්නේ ස්කන්ධයන්ගේ පහළවීමක්. ඒ යම්කිසි භවයක පළමු පහළවීම ඒ කියන්නේ පළමු පහළ වීම කියන්නේ භවයට පළමු පහළ වීමයි කිව්වම භවය කියන වචනය තේරුම් ගන්නට ඕනේ. භව කියන වචනේ නිගන්වෙන්නේ වීමක් කියන එක. නැත්තම් ස්ථිරව පවත්නා කිසිවක් නෙවෙයි. ඇතිවීම නැතිවීම වශයෙන් පැවතගෙන යන ධර්ම પરම්පරාවක් තමයි මේ භව කියන එකෙන් හඳුන්වන්නේ. භව කියන එකේ තේරුමත් ඒකනේ. භවති ඉති භවෝ භවති කියන්නේ වේනුයි කියන්නේ. දැන් බුදුරජාණන් වහන්සේගේ හැම දේශනාවක්ම පටිච්චසමුප්පාද දේශනාවක් මේ විදිහට ආරම්භ. එහි තිබෙනවා ස්ථිරව එක් විදිහක නැවතීමක්. නැවතීමක් ගැන කියන්නේ නැහැ. ඒ නිසා තමයි සියල්ල ඇත්තේද කියා ඇතුවක්. ඇතෙයි කියන එක ගත්තොත් ඇතයි කියන එක ඒ ඇති එක එහිමම තිබෙනවා වෙනස් වෙන්නේ නැtei කියලා එහෙම දක්වන්නට බැරි එකක් බවක් තිබෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඇත්තේද කියලා අහන කොටත් ඊටත් උත්තර වශයෙන් දෙන්නේ ඉතින් කියන්නේ නැtei කියලා. නැහැ නැතිද කියලා ඇසුවම ඒ ඉතේ කියන්නේ නැහැ කියලා. ඒ මොකද මේ මේ ධර්මයන්ගේ ඇතිවීමක් පැවැත්මක් හා නැතිවීමක් තිබෙනවා මිසක කිසිවකගේ ස්ථිර පැවැත්මක් තිබීමක් නැහැ. දැන් අපි භවයයි කියලා කතා කරනවා අපි මේ මේ එක භවයක්. මේ එක භවය නිශ්චලව තිබෙන සත්‍යයක් නෙමෙයි පිළිෙන්නේ නැහැ. නිරන්තරයෙන් අපට සිත් උපදිනවා නැතිද? සිත් සමග උපදනා වූ මේ චෛතසිකත් සිත අනුවම ඇති වෙනවා නැතිද? සිත හා බඳුරු පැවතුන්නේ චෛතසිකයන්ට පිළිෙන්නේ. ඊළඟට රූප කියලා කොටසක් තිබෙනවා. ඒ නෙමෙයි අපිට ලොකුවට පෙනෙන එක. ඒ රූප සත්‍ය හතරක් නිසා ඇති වෙනවා. කර්මය නිසා ඇතිවන රූප තිබෙනවා. හිත නිසා ඇතිවන රූප තිබෙනවා. ඍතුව නිසා ඇතිවන රූප තිබෙනවා. ආහාරය නිසා ඇතිවන රූප තිබෙනවා. ඒ ඇති වෙන ඇති වෙන හැම රූපම බිඳි බිඳි යන්නේ නැති වෙදී යන්නේ. ඒ නිසා තමයි අපට හොඳට තේරුම් ගන්නට පුළුවන් එක තමයි මේ ආහාරය නිසා ඇතිවන රූප. දැන් අපිට කීප වරක් දවසකට ආහාර ගැනීමට සිදු වී තිබෙන්නේ මක් නිසාද? එකවරකදී ගනු ලබන ආහාරයෙන් උපදවන රූප දිගටම පැවතගෙන යන්නේ නැහැ. එයින් ඒ ආහාර ඕජාව සපයන්නේ නම් කිසි කාලයක් තුල. ඒ ඒ කාලයක් තුල සැපයන ඕජාවෙන් හටගන්නා රූප හා එයින් කෙරෙන උපස්තම්භනය එයින් කෙරෙනවා අනිත් රූපවලට උපස්තම්භනයක් උපකාරය. දැන් අප කලකතොත් අපේ ශරීරය මේ මුළු ශරීරයම ඒ ප්‍රත්‍ය හතරක් නිසා හටගන්නා රූප වලින් යුක්තයි. එයින් කර්මයෙන් හටගන්නා රූප අපි ප්‍රධාන කොට ගන්නවා. ඒ ප්‍රධාන කොට ගන්න ඒවා විශාල නිසා නෙවෙයි. ඒවායේ තිබෙන ඒ එක්තරා විදිහකට සලකනවා නම් ඒවායේ තියෙන ප්‍රබලත්වය අනුව එය අපට මේ ජීවිතයේ පවත්ගෙන පවත්වාගෙන යාමට තිබෙන බලවත් උපකාරය වශයෙන් සැලකා ඒ වාට තමයි ප්‍රධානස්ථානය ලැබෙන්නේ. දැන් ඒ කර්මජ රූප. ඇස, කන, දිව, නැහැය, කය කියලා ප්‍රසාද වශයෙන් පහක් තිබෙනවා. චක්කුප්පසාද, සෝතප්පසාද, ගානප්පසාද, දිවහප්පසාද, කායප්පසාද. මේ පහ. ඉතින් අනිත් කර්මජ රූප දෙක හැටියට පෙන්වන්නේ මේ තව දෙකක් භාව රූප දෙක විභාව කුම්භාව කියන විභාව රූප ඊළඟට ජීවිතය ජීවිතේන්ද්‍රිය කියන්නේ ඒ තමයි අපි ජීවත් වන පිරිසක් වශයෙන් සිටින්නේ මේ ජීවිතේන්ද්‍රිය රූපය කියන මේ මේ නිසා ඒ තමයි මේ ජීවත් කරන්නේ ඒ කර්මජ රූපයක් කර්මජ රූපවත් ජීවත් කරනවා පාලනය කරනවා මේ ජීවිතය පවත්වන ජීවිතේන්ද්‍රිය අනික සත්තු රූපය, හදේ රූපය, එය සිත හට ගැනීමට අවශ්‍යම රූපයක්. සිත හට ගන්නා ස්ථාන කයක් දක්වනවා අපේ ධර්මයේ. එයින් ප්‍රධාන තැන හැටියට පෙන්වන්නේ ඒ වස්තු රූපය. ඒ වස්තු රූප සහිත වූ ඒ කර්මජ රූපයන් හටගත්යන් පටන් දිගටම පැවතගෙන යාමක් නොවේ ඉති වෙන්නේ ක්ෂණක්ෂණෙහි හටගැනීමක්. ඒ නිසා තමයි කර්මජ රූප පිළිබඳව කතා කරන විට අප කියනවා ඒ කර්මජ රූප හටගත්තේ මේ ප්‍රතිසන්දියක් තමයි පෙරපසු නොවි ප්‍රතිසන්දි සිතත් ආ පෙරපසු නොවි හට ගන්නා කර්මජ රූප කොටසක් තිබෙනවා මව කුස ප්‍රතිසන්දි ගන්නා සත්‍යයන් පිළිබඳව නම් ඒවට කියනවා කාය දසක භාව දසක වස්තු දසක කියලා. මේ කාය භාව වස්තු කියන ඒ රූප තුන. ඒ කලාප වශයෙන් ගැදෙන්නේ කලාප තුනක්. ඒ හට ගන්නට පටන් ගත්තේ ප්‍රතිසන්දි සිතේ උපාදක්ෂණෙහි ප්‍රතිසන්දිසිතේ තිතික්ෂණෙහිදී ඒ කලාප උපදිනවා. ප්‍රතිසන්දිසිතේ භංගක්ෂණෙහිදී උපදිනවා. ඊළඟට ලැබෙන්නේ භවාංග සිත. භවාංග සිතේ උපාදක්ෂණෙහිදී හට ගන්නවා. තිතික්ෂණෙහිදී හට ගන්නවා. භංගක්ෂණෙහිදී හට ගන්නවා. දෙවිනි භවාංග සිතේ උපාදක්ෂණෙහිදී හට ගන්නවා. තිතික්ෂණෙහිදී හට ගන්නවා. භංගක්ෂණෙහිදී හට ගන්නවා. ওই විදිහටයි කර්මජ රූපයන්ගේ ඇතිවීම. ඒ පළමුවෙන්ම හටගත් ඒ කර්මජ රූප වලට අය ආයු කාලය සම්පූර්ණ වෙනවා චිත්තක්ෂණ 17ක් යනකොට. ඒ චිත්තක්ෂණ 17 තිබෙනවා කුඩාක්ෂණ 51ක්. ඒ 51 වෙනි කුඩාක්ෂණය අර ප්‍රතිසන්දිතේ උපාදක්ෂණෙහිදී හටගත් කර්මජ රූපයන්ගේ භංගක්ෂණය. ඒ අතරේ හටගන්නා කර්මජ රූප ඒ වාතයත් ආයු කාලයේ පැවත කුඩා ක්ෂණ 51 සම්පූර්ණ වන විට බිඳෙනවා. ඒ නිසා එතන තිබෙන්නේ කර්මජ රූප පිළිබඳව තිබෙන්නේ වීමක් තිබෙන්නේ. වෙලා මොකද වන්නේ? වෙලා නැති වෙනවා. ඒ නිසා කියනවා අහුත්වා සම්භෝති හුත්වා පටිවේති කියලා. නොතිබූ දෙයක් ඇති වෙනවා. ඇති වූ දේ නැති වෙනවා. ඒකයි වන් ඒ තමයි මේ වීම. ඒ තමයි භවය. සිතක් එහෙමයි. දැන් එක සිතක් පිළි ඒක නැති වෙනවා. ඊළඟට තව සිතක් උපදී. ඒ සිත නැති වෙනවා තව සිතක් උපදී. එහෙම නැතුව සිත් ඉපදිලා දිගට පැවතීමක් හැටියට ඒක සිතක් දිගට පවතිනවා නෙමෙයි. දැන් අපට එහෙම හිතෙන්නට පුළුවන්. අපට තිබෙන අපට ඇතිවන සිත් පිළිබඳව අපේ සිත පිළිබඳවත් අපට හිතෙන්නට පුළුවන්. මේ නිත්‍ය පැවැත්මක් ඇති දෙයක් ඒක. නිත්‍යත්වයක් ඇති දෙයක් නැහැ. එහෙම කිසිදු දෙයක් නිත්‍ය නැහැ. ඒ මේ ස්කන්ධ පංචකය අතර කිසිවක් නිත්‍ය නැහැ. ඒ නිසා තමයි අනිච්ඡං තී පංචස්කන්ධා කියන්නේ. මොකද්ද අනිත්‍ය කියන්නේ? අනිත්‍ය නම් පංචස්කන්ධය. දුකයි කියන්නේ කුමක්ද? ඒ පංචස්කන්ධය. අනාත්මය කියන්නේ පංචස්කන්ධය. ඒ අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ පංචස්කන්ධය පිළිබඳව අවිද්‍යාවෙන් මුලා වූ තත්වයකට දැනෙන්නේ, දකින්නේ හැඟෙන්නේ නිත්‍යත්වයක් සුඛත්වයක් හා ආත්මත්වයක්. ඒ නිත්‍ය සුඛ ආත්ම වශයෙන් ඔවුන් ඒ ස්කන්ධ පංචකය ගන්නෙ. ඒ ගන්නෙ මත්සාද ඒ ස්කන්ධ පංචකය පිළිබඳ යථා භූත ඥාන ඇති පැටි ගැනීම කියන ඒ නුවණ නූපන් නිසා ඒ නුවණ නූපන් නිසා අප මුලා වී සිටිනවා වැහි සිටිනවා එහෙම නැත්නම් අපේ නුවණට වසා සිදෙනවා අවිද්‍යාවයි කියන ඒ මෝහය. ඒ නිසායි මේ දුකත් අපට කවද මේ දක්වාම සංසිඳවා ගන්නට බැරිව තිබෙනවා. දුකේ සංසිඳීම තමයි නිවන කියන්නේ. දුකේ සංසිඳීම නිවන. ඒ කියන්නේ දුක නැවත නැවත උපදින ඒ දුකේ නැවැත්ම. දැන් ප්‍රතිසම්පිතේ කියන එක මේ භවයට අනුතුරුව පහළ වීමක් නැතිව නැති වෙන తත්වය ඇති වුණොත් ඉතින් අපි දුකෙන් නිදහස් වුණා. මොකද දුක්ඛා ජාති පුනක් පුනක්. නැවත නැවත ඉපදීම දුකයි. නැවත නැවත ඉපදීම දුකයි කියන්නේ නැවත නැවත සම්භයන්ගේ ලැබීම දුක. ඒ නැවත නැවත සම්භයන්ගේ ලැබීම දුකේ කියන්නේ සම්භයන්ගේ දුක. නැවත නැවත කියන කතාව කිමු එක. සම්භයන්ගේ දුක සම්භේ කියන්නේ දුක. දුක. එතකොට දුක් වූ පංචස්කන්ධයයි කියන්නේ ඒක. ඒ දුක් වූ ස්කන්ධ පංචකයේ පිළිබඳවයි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ ජාති දුක්. ඒ මොකද ඒක ස්කන්ධ පංචකයක් පිළිබඳ දුකේ ආරම්භය එතනින් වන්නේ. දැන් දුක ජාති තුනක් තුනක් කියන්නේ. තුනක් තුනක් ජාති නැවත නැවත ඉපදීම දුක. එතකොට නැවත නැවත ඉපදීමේ කියන්නේ නැවත නැවත ස්කන්ධ පංචකයකගේ පහළවීමක්. පළමු පහළවීමක්. ඒ එක එක එක භවයක් පිළිබඳ පළමු පහළවීමක්. එහෙම පහළ වුණේ නැත්නම් මේ භවය භවය පිළිබඳ પરම්පරා වශයෙන්, සංතති වශයෙන් පැවතගෙන යාමක් වන්නේ නැහැ. අන්න ඒ ආරම්භය. ආරම්භයම දුකයි. ජාතික දුක. දැන් ඒ ආරම්භයේ දුක හොඳටම ඇත්තේ. නිර්යාදී සතර පායි හා නිමිස්සු. ඒ මොකද ආරම්භයේ දුකේ කියන්නේ ಜಾති කියන එක මිනිසුන් පිළිබඳව දක්වනවා ප්‍රතිසන්දි සිටේ සිට මව් කුසින් බිහිවන තුරු ಜಾති දුක දක්වලා ඒ නිසා මේ පිනතුන් කියවලා ඇති ඒ ಜಾති දුක පිළිබඳ විස්තරවලදී සතිපට්ඨාන පොත්වල එන තිබෙනවා ඒ වගේම විසුද්ධි මාර්ගෙත් තිබෙනවා ජාති මව් කුස ප්‍රතිසන්දි ගැනීමේ පටන් මව් කුසින් නික්මෙන තුරු අතිවන්නා වූ ඉතින් මේ අවස්ථා පැහැදිලි කර තිබෙනවා මම ටිකක් පසුගිය දිනෙක කීවා ඒ වගේ දෙයකට කියන්නට උවමනා කරන්නේ නැහැ මේ පිනතුන්ට පොත් බලලා එය දැනගන්නට පුළුවන් පොත්වල තිබෙනවා ගර්භාවක්කාන්ති මූලක දුක්ඛය ගර්භ පරිහරණ මූලක දුක්ඛය ගර්භයේ නික්මෙන මූලක දුක්ඛය ආදි වශයෙන් මෙන ඒ දුක් වෙනසුන්ට කියවා බලත හැකි පොත්වල සඳහන් වෙනවා. ඉතින් ඒ මුල් ඒ සියලුම දුක් දක්වලා තිබෙන්නේ ජාති දුක හැටියට. ජාති. ඒක ඒක සම්මුති වශයෙන් නැත්නම් ඒකට කියනවා <clears throat> පරියාය වශයෙන්. මේ ධර්මයේ ඉගෙන ගන්න විට එක ධර්මයේ දේශනා කර තිබෙන මේ දේශනාව දෙවිධයකට තේරුම් ගත යුතු තිබෙනවා. පරියාය දේශනා, නිප්පරියාය දේශනා. නිප්පරියාය දේශනාව කියන්නේ මේ අභිධර්ම දේශනාව. ඒකට කියනවා නිප්පරියාය දේශනාව. මේ සාමාන්‍ය සූත්‍රාර්ථයෙන් කියන දේශනා පරියාය දේශනාව. ඉතින් සමහර ඒ පర్యాయ දේශනාවයි විපర్యాయ දේශනාවයි කියන මේ දෙක පිළිබඳව වෙනසක් කරගන්නට නොහැකි කම හේතු කොටගෙන එකක් පිළිගෙන අනිත් එක අත්හරිනවා. ඒක නැtei කියනවා. ඒක හරි නෑ. ඒක හරියට දුක්ඛාදී චතුරාර්ය සත්‍ය පිළිබඳව කතා කරන විට ස්කන්ධ පංචකය එහෙම පිටින්ම දුකක්. ඉනිපාරි පරිත්‍සමුප්පාදීහි ඒව මේ දස්ස කේවලස්ස දුක්ඛස්කන්ධස්ස සමුදයෝ හෝති. එහෙමනේ වදාළ මේ සම්පූර්ණයෙන්ම කේවලයි කියේ ඒක. එහෙම පිටින්ම දුකක් වූ මේ ධර්මයන්ගේ ඒ පරිත්‍සමුප්පාද ධර්මයන්ගේ ඉදීම පහළ වීම ඇතිවීම දෙය කියලා. දැන් එහෙම දුකක් වශයෙන් දක්වන බා එතන. ඒ ආර්ය සත්‍ය දේශනාවෙන් ඊළඟට පරමාර්ථ සත්‍ය දේශනාවේදී සුඛ දුක්ඛ උපේක්ෂා සුඛ සෝමනස්ස දුක්ඛ දෝමනස්ස උපේක්ෂාත්‍ය වේදනා වශයෙන් ද පහක් දක්වලා තිබෙනවා. අනුභවනවත් කියන එක තුනක් එහෙම නැත්නම් පහ. ඉන්ද්‍රිය වශයෙන් පහක් දීපො. එතන සුඛ වේදනාවක් තිබෙනවා. සුඛ වේදනාවක් තිබෙනවා. බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි ස්කන්ධ පංචකයේහි ආස්වාදයක් ඇත්තේ මේ ස්කන්ධ පංචකෙහි ආස්වාදයක් නැත්තේ නම් සත්‍යෝ මේ ස්කන්ධ පංචකයට ඇලුම් කරන්නේ නැත. ඇලුම් කරන්නේ නැහැ. ඉතින් ආස්වාදයක් නැත්නම් අපිට ඇස් දෙකක් තියෙන නිසා අපි ගැටුම් කළු රූප බල බල ඒ ප්‍රීතියක් සතුටක් සොම්නසක් ලබනවා. ඒ ඇස නිසා ලබන ආස්වාදය. කන් නිසා අපි ආස්වාදය ලබනවා. ඒ නිසා මේ බඳු ආස්වාදයක් ලැබීම සඳහා ගන්නා වෙහෙස කරන වියදම ආදී කිසිවක් නොබලා. ඒ කියන්නේ නොසලකා නොපස්සා ඒ ආස්වාදයේ ලැබීමට ඇතැම් විටක 70 10000ක් ගණන් පවා කෙනෙක් යන්නේ. මොකද ඒ කනින් ගන්නට තිබෙන ආස්වාදය. කන නිසා ලබන ආස්වාදේ. එතකොට ඇසත් ආස්වාද ගණනීයයි. කනත් ආස්වාද ගණනීයයි. නැහැ. නැහැ අපි යම් යම් දේවල් සෙමින්නේ මොන කරුණක් නිසාද? එයින් අපට ලැබෙන ආස්වාදය නිසා. ආස්වාදය. එතකොට මේ නැහැලිත් අපට ආස්වාදයක් ලබා දෙනවා. දිව කොයිතරම් ආස්වාදයක් ලබා නැත්නම් මේ තරම් විශාල හෝටල් වුණා කරනවා. දිවෙන් ලබා ගන්න ආස්වාදය සමහරු ඉතින් කියනවනේ අද ජල ජලධාරීන්ද ජලධාරීන්ද කියන්නේ. මොකද ඒ ඒ දිවෙන් ලැබෙන ආස්වාදය දිව ඒ තරම් ආස්වාද ජනනීයයි. කය මේ ඔක්කොටම වඩා භයානක ආස්වාදය ලැබෙන්නේ කයින්. එනිසා සත්වෝ මේ ස්කන්ධ පංචකයේ තිබෙන ආලය අත්හැර සිටින්නේ. ওই කාරණේ බුදුරජාණන් වහන්සේ එහෙම වදාරලා තිබෙනවා. ආස්වාද ජනනීය. ඉතින් ඒ ආස්වාදකත් එහෙම. ඒ නිසා සත්වෝ ඊට ඇලෙනවා. ඊළඟට බලන්නට ඕන බුදුරජාණන් වහන්සේ වදාරනවා ඒ ආස්වාදයක් ඇත්තේ ඒ නිසායි සත්‍යෝ මීට ඇලෙන්නේ. නමුත් මේ පංචස්කන්ධෙහි ආදීනවයක් තිබෙනවා. මෙන්න මේ ආස්වාදය විඳිනකොට ආස්වාදය ලබන විට ආදීනවය වැසිලා යනවා. ආදීනව පැත්ත පෙනෙන්නේ නැහැ. ආදීනව. ඉතින් Taman බොහෝම ආස්වාද ජනනීය වස්තුවක් හැටියට සැලකනු ලබන මේ ඇස් දෙකම ඇස් දෙකම ආදීනවයෙන් යුක්ත එකක්. ආදීනව සහිත එකක්. ඒ ඇස් දෙක ලැබුණාට ලැබුණු ඇස් දෙක කෙනෙක් ආරක්ෂා කරගන්න ඕන. සමහර විටක ඇස් දෙකේ දෘෂ්ටිය අඩු වෙනකොට වෛද්‍යවරුන් කියන්නට පුළුවන් අසුවල් අසුවල් දේවල් අඩු නිසායි ආහාර පානයන්ගේ අඩු නිසා වෙලා තිබෙනවා. ඉතින් ඒකට හරියන ආහාර පාන ගන්නට ඕන. නේ. ඒ වගේම යම් යම් කර්මාන්ත ආදී කරන විට ඇත බොහොම වෙහෙසන්නට සිදු වෙනවා. ගින්දර වගේ දේවල් බලබලා කරන්නට සිදුවන රැකී ආරක්ෂා පිළිනවා. ඒවායේදී ඇතට මොන විදිහේ විපත්තියක් සිදු වෙයිදයි, කොයි වේලේ සිදු වෙයිදයි කියන්නට බෑ. ඒ නිසා ඇත බොහෝම ආරක්ෂා කරගන්නට ඕන කරන දෙයක්. ඒ ආරක්ෂා කර ගැනීම සඳහා Taman යම් තරමක වෙහෙසක් ඒ නිසා ගන්නවා නම් මේ ඇස අපට කරන කරදරයක්. ඒක මේ ඇස අයිතිකාරයාට ඇස නිසා ලැබෙන දෝෂයක් නැත්නම් වරදක් කරදරයක්. ඒක ඇසේ තිබෙන ආදීනම. ඒක ඇසේ ආදීන. ඊළඟට ඒ ඇස නිසා තව පැත්තකින් බැලුවම ඇස නිසා සිංහලක් තිබෙන්නේ දැස නිසා කෘති බොහෝ පෞද්‍ය. ඒ ඇස නිසා කෙනෙක් බොහෝම පෞරහිත කරගන්නවා. දැන් මේ වෙනතුන් දන්නේ නැති ඒ මහා කච්චායන හාමුදුරුවන් ව දක්නට ලැබුණු සෝරయ్య නැමැති සිතාමන් ඒ සෝරయ్య සිතාමන්ට ඇස් දෙකක් තිබුණේ නැත්නම් කච්චායන හාමුදුරුවන් දකින්න හම්බ වෙන්නේ නැහැ. නමුත් ඇස් දෙක තිබුණු නිසා කච්චායන හාමුදුරුවන් දැක් කච්චායන හාමුදුරුවෝ කියන්නේ රහතන් වහන්සේ නම. බුදුරජාණන් වහන්සේ අග්‍රස්ථානයේදී දී වදාළ මහා මේ ශ්‍රාවකයන් වහන්සේ තමයි සංක්ෂේපයෙන් වදාළ ධර්මයක් විස්තර වශයෙන් දේශනා කිරීමේ අග්‍රස්ථානයේ ලැබුණේ ඒ කච්චායන හාමුදුරුවන්. අනේ කච්චායන හාමුදුරුවන්ගේ රූප සත්ව බොහෝම ලක්ෂණ කෙනෙක්. රම්වන් සිරුරක් කච්චායන කියන වචනේ තිබෙනවා ඒ අර්ථය. රම්වන් සිරුරක් තිබුණා. මේ හාමුදුරන්ව දක්නට ලැබුණු හැටියේම සෝරිය සිතානන්ත සිතානන්දේ සිත පෙරළුණා. ධර්මවල සිත පෙරළෙනවා කියන්නේ. සිත පෙරළෙන්නේ සංඥා විපර්යාස චිත්ත විපර්යාස, ධිට්ඨි විපර්යාස කියලා කියනවා විපල්ලාස ධර්ම. මේ සංඥා විපල්ලාසයෙන් පෙරළුනේ සංඥා විපල්ලාස. දැක්ක හැටියේම දකින්නට ලැබෙන්නේ මොනවාද? දැන් ශරීරයේ දක්නට ලැබුණේ සබ මතුපිට පෙදසන සිවිය දක්නට ලැබුණා. බොහෝ අලංකාර තමයි කියන හැටියට අලංකාරනේ. ඉතින් මේ අලංකාර ශරීරය පිළිබඳව ඒ මතුපිට දක්නට ලැබෙන දෙයින්ම Taman රැවටිලා නැත්නම් ඒ විපල්ලාශයට පත් වෙලා අදහස් කළානේ. මේ කරත්තා මාගේ භාර්යාව වුණා නම් එහෙම නැත්නම් මගේ භාර්යාවට මේ විදිහේ රූපකුවක් ලැබුණේ නම් ඒ හිතලා වැඩි වෙලා ගියේ නෑ සිටුතුමාගේ ලිංග විපර්යාසයක් සිටුතුමා එගේම ප්‍රියක බවට පෙරළුණා එදින් කාටවත් කියන්නට බෑ අමාරු ලැජ්ජයි එවකට සිටුතුමාට තම සිටු භාර්යාවගේ දරුවන් දෙදෙනෙක් ලැබිලා සිටියේ. සිටු භාර්යාව තමා නිසා දරුවන් දෙදෙනෙක් ලැබිලා සිටියා. ඉතින් ආපසු ගෙදර යන්න මේ නිසා පලාතම අත්හැරලා ගියා. ගිහින් වෙනත් පලාතක එහෙත් සිටුවරයෙකුට භාර්යාව වුණා. භාර්යාව වෙලා එහිදීට දරුවන් දෙදෙනෙක් ලැබුණා. ඒකට තමා පියා වූ දරුවන් සිටියා දෙදෙනෙක්. Taman මව වූ දරුවන් සිටියා දෙදෙනෙක්. මහිම ඉන්නකොට Taman වීථිය දෙස බලමින් සිටින වේලාවක සියයක වශයෙන් දක්නට ලැබුණා ඇසුරු කළ Taman දන්න වෙලෙන්දේ වෙළඳාමේ යා ඒ නගරයට. ඔහුගෙන් කරුණු විමසලා තමාට සිදු වූ මේ විපත පිළිබඳව කියනවා. ඒකට ප්‍රතිකර්මයේ හැටියට ඒ වෙලෙන් දක්වා බුතර කළ යුතු තිබෙන්නේ ඒ ආර්යයන් වහන්සේව ක්ෂමා කරගන්න. ඉතින් ඒක ක්ෂමා කරගෙන පස්සේ මේ தත්ත්වය වෙනස් වුණා. නමුත් දීගෙයි රැඳී සිටියේ නෑ. දීගයක් කරලා මහාන වුණා. ඉතින් බලන්න අර මේ S2 ඇස් දෙක තමාට ඒ ජීවිතයේදීම බලවත් විපත්තියක් පිණිස පවතුනා මේ ඇස් දෙකේ තිබෙන ආදීනයක් ඇස් දෙක අකුසල් දැනවීමට හේතු වන දොරටුවක් වීම ඒ ඇස් දෙක පිළිබඳව තිබෙන ආදීනයක් මේ ඇස් දෙකෙන් ලබා ගන්න තියෙන ප්‍රයෝජනක් තියෙනවා දැන් එක පැත්තකින් බුදුරජාණන් වහන්සේ වදාරනවා දස්සනානුත්තරිය, සවනානුත්තරිය කියලා දෙකක් පිළිබඳව දස්සනානුත්තරය කියන්නේ දැකීම වතුරෙන් ශ්‍රේෂ්ඨ දැකීම. ඒ ඒ මේ සත්‍ය දර්ශනය ගැන නෙවෙයි එතන පෙන්වන්නේ මේ ඇස් දෙකින් කරන දැකීම ගැන. උතුම් දැකීමක් කියලා ඒ කුමක්ද බුදුරජාණන් වහන්සේ මහන්සේගේ ශ්‍රාවකයන් සංඝයා ආදී ඒ යහපත පිණිස පවත්නා දර්ශන දැකීම. මේ දර්ශනානුත්තරය. සවනානුත්තරය වශයෙන් දක්වනවා ධර්මයේ ඇසීම අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංගතති කියා දක්වන ඒ සඳහා වූ ඇසීම සඳහා කන උමනා කරනවා. ඉතින් ඒ කනෙන් ලබන ලොකුම ප්‍රයෝජනයක් දැන් ඒ කන් නැති අරූපාවචර ධර්මයකට කෙනේ ප්‍රත්‍යඥනන ප්‍රත්‍යඥව නම් එතැනට ගියේ. ඔහු එහි එහි වාසය කරන තාක් කල් ධර්මයක් අසන්නට ලැබෙන්නේ නැහැ. ඒ නිසාම ඒ එහි වාසය කරන තාක් කල් තමන්ට මාර්ගඵලාභිගමනයක් කරන්නට ලැබෙන්නේ නැහැ. තමන් ප්‍රත්‍යඥයෙකු හැටි වශයෙන් නම් එතන උපත. ඉතිපා කනේ ප්‍රයෝජනෙකුත් තිබෙනවා. නේ? ඇසේ කනේ ප්‍රයෝජනෙකුත් තිබෙනවා. ආදීනයකුත් තිබෙනවා. ඒ නිසා මේ හැම දෙයක්ම ඇස කන ආදී කොට ඇති මුළු ශරීරයත් ඒ ශරීරයේ ඇතුළු කොට පවත්නා වූ සිතක් මේ පංචස්කන්ධ. මේ පංචස්කන්ධය කෙනෙක් කරුණ දන්නා කෙනෙක්, තේරුම් ගත්ත කෙනෙක්, නුවණ උපදවා ගත්ත කෙනෙක් කුමක් සඳහාද යොදා ගන්න. මේ යොදාගන්නේ පංචස්කන්ධයෙන්ම ඈතර වෙන්න. පංචස්කන්ධයෙන්ම ඈතර වෙන්න මේ දුකෙන් ඈතර වෙන්න. දැන් දුකින් ඈතර වීමයි කියන්නේ කුමක්ද? දුකෙන් එතර වෙනවා කියන්නේ පංචස්කන්ධය අත්හරිනවා කියන්නේ. පංචස්කන්ධය අත්හැරීම. ඒ පංචස්කන්ධය අත්හරින්නට කල ඒ පංචස්කන්ධය අත්හැර හැක්කේ කාටද? නැත්නම් කොහොමද? මේ පංචස්කන්ධයෙන්ම තමයි එක කල යුතු තිබෙන්නේ. මේ පංචස්කන්ධ තරණය පංචස්කන්ධයක් ඇති කෙනෙකු විසින් කල යුතු තිබෙනවා. කරන්නට තිබෙන්නේ කුමක්ද? පංචස්කන්ධය ගැනම දැනීම. ඒ බලන්නේ කුමටද? නුවණ උපදවා ගන්න. නුවණ උපදවා. නිකම් තේරෙන්නේ නැහැ අපට. පංචස්කන්ධය පිළිබඳ හරිය දර්ශනයක් අපට ලැබෙන්නේ නැහැ. ඒ පිළිබඳ නුවණ යොමු කරගෙන බැලීමක් කලේ නැත්නම් අප නිතරම ඒ ස්කන්ධ පංචකෙහි තත්වයන් පිළිබඳව රැවටි රැවටි සිටිනවා. තමා පිළිබඳවත් රැවටෙනවා තමාගේ ස්කන්ධ පංචකය පිළිබඳව ඒ වගේම අනුන් පිළිබඳවත් වැඩ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට වදාරන්නේ ඉති අධ්‍යත්තං වා කායේ කායානුපස්සී විහෙරති. බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති. සත්‍වකාරයේදී එහෙම වදාරන්නේ මොකද? තමා පිළිබඳවත් දකින්නට ඕනේ ඇත්ත. තමා පිළිබඳව ඇත්ත දැක්කාම ඒ අනුස්කාරයෙන් අනුන්ගේ කය පිළිබඳවත් අනුන්ගේ ස්කන්ධ පංචකය පිළිබඳවත් తත්වය එහෙමමයි කියන එක එතනක දකිනවා. එවිට තමා පිළිබඳව මුලාවක් තමාට නැත්නම් අනුන්ගේ ස්කන්ධ පංචකය පිළිබඳව මුලාවක් ඇතිවන්නේ නැහැ. මේ මුලාව කියන්නේ තමාගේ ස්කන්ධ පංචකයට. ඒ නිසා මේ ස්කන්ධ පංචකය පිළිබඳව පවත්නා වූ මුලාව නැති කර ගැනීමට නම් ස්කන්ධ පංචකය දුකක් හැටියට දකින්නට ඕන. ඒක දුකක් මිසක වෙනකක් නෙවෙයි කියන. අන්නේ ඒ දුක ඒක නිෂ්පර්යාය වශයෙන් ගන්න බෑ. පర్యాయ වශයෙන් නම් සැපකුත් පිට. පర్యాయ වශයෙන් දක්වන විට පිළිනවා සැපයක් පිළිනවා, සොම්නසක් පිළිනවා. ඒ විදිහට ඒක පర్యాయ. තව නිෂ්පර්යාය වශයෙන් කියනම්ට ඕනේ දුකක් තියෙනවා. ඒ ආර්ය සත්‍යය හා පරමාර්ථ සත්‍යය. දැන් පරමාර්ථ සත්‍ය මේ සම්මුති සත්‍යයේ පරමාර්ථ සත්‍යයේ ආර්ය සත්‍යයේ කියලා සත්‍ය තුනක් තිබෙනවා. සත්‍ය තුනක්. සම්මුති සත්‍යයේ කියන එක ලෝකයාගේ පිළිගැනීමේ හැටියට ඇත්ත. ඒ ඇත්තෙහි නොපිහිටා අපට ලෝකෙහි ජීවත් වන්නට බෑ. කාට හරි ගිහින් කියන්නට බෑ මම නැහැයි කියලා. <laughs> එතකොට ඒ දැනත්තා හිතයි පිස්සෙක් කියලා නේ. මම නැහැ කිව්වා. කවුද ඔය වැඩේ කළේ කිව්වම මේ පංචස්කන්ධ හැක්කියවම ඒක හරියන්නේ නැහැ. ඒක හරියන්නේ ඒක නෙවෙයි. ඒක ලෝකයේ තිබෙනවා යම් මේ පිළිගැනීමක් ඒ පිළිගැනීමේ හැටියට කතා කරන්නට වෙනවා. කවුද මේක කළේ කියවම තමන් කළා නම් මමයි කියලා කියන්නට ඕන. එහෙම නැත්නම් අසුවලායි කියලා. එහෙම කියන්නට වෙනවා. ඒක සම්මුති සත්‍ය. එහෙම සම්මුති සත්‍යෙහි පිහිටා පිහිටිය යුතු අවස්ථා තිබෙනවා. ඒ අවස්ථාවවලදී මම සම්මුතිය පිළිගන්නේ නැහැ. පරමාර්ථයම විතරයි. ඒ නිසා පරමාර්ථය යනුවයි මම කතා කරන්නේ කියලා මේ මේ කතාව පවත්න්නේ නාම රූප දෙකක් කියලා එහෙම කියන්නට බෑ. දැන් කවුරු හරි ගිහිල්ලා සමන්ියේ සතහනක් එහෙම ලියනවා නම් අසුවල් දිනෙහි අසුවලාගේ කතාව ඇසුවයි කියලා ලියනවායි මේ පංචස්කන්ධයක් කරපු කතාවක් මම ඇහුවාටි එහෙම ලියන්නේ නැහැ. නමක් සඳහන් කරන එහෙම ලියනවා. ඒක සම්මුති කතාව. සම්මුති. නමුත් ඒක පරමාර්ථ සත්‍ය හිලා ගන්නා විට නම් බොරු වෙනවා. පරමාර්ථ වශයෙන් ගන්නා විට මේ ක්‍රියා සිදුවීමේදී ඇතිවන ධර්මයන් බලන්න. ඒ නිසා මේ පරමාර්ථ සත්‍යෙහිදී බුදුරජාණන් වහන්සේ වදාරන්නේ නැහැ. අසුවලා අසුවලා එක එක පුද්ගලයා කරපු වැඩයි එහෙම දක්වන්නේ නැහැ නේ. පටන් ගන්නෙම කුසල ධම්මා අකුසල ධම්මා අව්‍යාකතා ධම්මා. එතන කුසල ධම්මා අකුසල ධම්මා අව්‍යාකතා ධම්මා කියනවා මිසක අසුවලා කුසල් කරනවා අසුවලා අකුසල් කරනවා අසුවලා ඒ කුසල අකුසල් දෙකට වායත් නොවන දෙයක් කරනවා කියලා එහෙම දක්වන්නේ නැහැ. කුසල ධර්මා අකුසල ධර්මා ව්‍යාපතා ධර්මා කියේ ඒ ධර්ම සමූහයක් දක්වන්නේ එතන. කුසල් වශයෙන් හට ගන්නා වූ ධර්ම සත්ව නොවන පුද්ගල නොවන ධර්මයෝ ඇත්තා. එතන මොනවද දක්වන්නේ? පරමාර්ථ ධර්ම. එතන කුසල ධර්මා කියන තැනදී කුසල් 21 කුත් චෛතසික 38 කුත් දක්වනවා කුසල ධර්මා. අකුසල ධර්මා කියන තැන අකුසල් 12 කුත් චෛතසික 27කුත් අකුසල ධර්මා කියන. අභ්‍යාකත ධර්මා කියන තැනදී විපාක සිත් 36කුත් ක්‍රියා සිත් 20කුත් ඒ සමගිය දෙන චෛතසික 38කුත් 38කුත් ඊළඟට රූප 28කුත් නිර්වාණයක් දක්වනවා අභ්‍යාකත ධර්මා. අනේ එතන පරමාර්ථමයි කියන්නේ. එතන පරමාර්ථ ධර්ම. එතන සම්මුතිය නෙවේ පරමාර්ථය. දැන් මේ පරමාර්ථ සත්‍යෙහිලා කලකන විට සම්මුතිය කියන එක පරමාර්ථ වශයෙන් ඇත්තක් නෙවේ. පරම ඒ පහම ඇවිලෙන්නේ පවතින. දැන් අපි සම්මුති ව්‍යවහාර වශයෙන් කියනවා අසුවල් වේලාවෙහි මා දැල්වූ පහම දැන් දල්වා පැයක් වෙනවා නැත්නම් පැය දෙකක් වෙනවා තවමත් ගැලවෙනවා. ඒ ඒ පහන පිළිබඳව තමාට ඇතිවන ඒ දැනීම, ඒ හැඟීම සම්මුති වශයෙන් කතා කරනවා නම් හරි. හරි කියන්නේ තමා ඉමේමේ දැනු පහන තමයි මේ දැනුත් ඇවිල්ලා තියෙන්නේ. නමුත් ඒක සත්‍ය වශයෙන් පරමාර්ථ වශයෙන් බලන විට ඒ පහමේ පහමේ ඇවිලෙනවයි කියන්නේ යම් කිසි රූප කොටසක් ඇති වෙනවා කියන එක ඇති වෙනවා නැති වෙනවා ඇති වෙන එක දිගටම තියෙන්නේ නැහැ මේ ඇති වෙන එක නැති වෙන්නට වැඩි වේලාවක් ගතවන්නේ නැහැ හයට ගැල් වූ පහන හයයි තප්පරයටවත් නැහැ මොකද ඒ ඒ එළිය ඒ පහන් සිලුව මේ දැල්වූ වේලේම නැතිව ගියා. වෙන සිලුවක් නගින්නේ. තෙල් ඇදී ඇදී එනකොට ඒ තෙල් ගින්නට අසුවි දැවි දැවි යනවා. දැවි දැවි යනවා. කිසිදු නැවැත්මක් නැතිව ඒ දැවි දැවි යාම සිදු වෙනවා. එසේ සිදුවන සම්පතියක් පිළිබඳව ඒ සම්පතිය බිඳ බැලීමට අපට නොහැකි බැවින් අර සම්මුති ව්‍යවහාරයෙන් පිහිටා අපි කියනවා ඒ පහන දැනු බැල් වෙනවා. ඒ වගේම තමයි අප පිළිබඳව කතා. අවුරුදු 60කට 60 60 ගණනකට ඉස්සෙල්ලා මම උපන්නා. තාම මේ මම ඉන්නවා කියලා අපිට ඇති වෙනවා හැඟීමක්. හැඟීමක්. ඉතින් ඒ අවුරුදු 60 ගණනකට ඉස්සෙල්ලා මෞකුස ප්‍රතිසන්දි ග්‍රහණය කළ ඒ මොහොතේදී පැවති රූප ඊට අනුතුරු අවස්ථාවේදී නැහැ අර චිත්තක්ෂර ගණනින් ගත්තාම චිත්තක්ෂර 17ක් ගත වුණු හැටියේම අර මුල්ම අවස්ථාවේදී හටගත්ත රූප එකක්වත් එතන නැහැ ඒ ඔක්කොම නැතුව ගියා චිත්තක්ෂර 17 සම්පූර්ණ වීමත් සමග තව රූප හරියට අර පහන් දැල්ලක මේ තෙල් අසුදී දැවි යනවා වගේ ඉවේලෙම කරන්නේ. අන්න ඒ වගේ තත්ත්වයක් අපිට තියෙනවා. ඒකයි මේ වීම කියන්නේ. මේ වීම පෙනෙන්නේ නැහැ. මේ වීම කියන එක මේ භවය. ඒ කියන්නේ භවය කියන මේ වචනය බොහෝම ලස්සන ඒක තේරුම් ගන්නට පුළුවන් නම් ඒ උත්සාහ කරලා තේරුම් ගන්නට ඕන. මේ මේ ධර්මයේ තේරුම් ගන්නට. තාම ප්‍රයෝජනවත් වචනයක් ඒ භව කියන එක. මේ ඒකේ ඒ භව කියන එකේ නෑ කිසිදු තැනක නැවැත්ම. ඒකයි තේරුම් ගන්න. නැවතීමක් නෑ නිරන්තරයෙන් යන්නේ. ඉතින් යන යට අතරේ අර යාම හරියට මේ උඩට යමක් වීසි කළාම ඒ වීසි කළ එක පහළට එනවනේ. ඒ පහළට එන්නට කලින් වීසි කළ මේ වීසි කළේ යම් කිසි ශක්තියක් යම් කිසි බලයක් නම් ඒ බලය නිසා උඩට ගිය දේ පහළට එන්නට කලින් අර උඩටම ගිය තැන යම් කිසි නැවැත්මක් තිබෙනවා. අන්න ඒ වගේ පිටියක් මේ රූප පිළිබඳව තිබෙනවා. නාම පිළිබඳව නම් තිබෙන්නේ බඳුම එකක් තමයි. උපාද පිටිභංග කියන්නේ ඒ නිසානේ. අර සිතේ රූපයේ තිබෙන පිටික්ෂණය, චිත්තක්ෂණ, කුඩාක්ෂණ 49ක් කියලා දක්වනවා. ඒ කුඩා ක්ෂණ 49 කියන එක මෙහෙම කරන කාලයක් නෙවෙයි. මෙහෙම කරන කාලයක් නෙවෙයි. මේ අසුරුසනේ කියන එක සිතේ කාලය නෙවෙයි. ඒක මේ ඇඟිල්ලෙන් කරන කාලයක්. සිතේ කාලය ඒ අසුරුසනක් කියන කාලය තුලදී සිත් දහස් ගණනක්, ලක්ෂ ගණනක් ඇති වෙලා නැති වෙන්නට පුළුවන්. ඒ තරම් ශීඝ්‍රයි සිතේ කරන්නේ. සිතේදී එබැවිනුයි නාහං වික්කවේ යන්නම් ඒක ධම්මං සමුප්පස්සාමි යං ඒවං ලහු පරිවත්තං යතේදං වික්කවේ චිත්තං යාවං සිදං වික්කවේ උපමාපින සුකරා යාව ලහු පරිවත්තං චිත්තං යමින් බුදුරජාණන් වහන්සේ වදාළා. සිතේ ඇති වහා ඇතිව නැතිවන බවට උපමා දැක්විය හැකි නොවේ කියන එකයි න සුකරා කියන එකෙන් බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ තරම් වේගවත්. ඒ අනිත් මේ බාහිරව තිබෙන වේගවත් නොයෙක් දේ තිබෙනවානේ. බොහෝම වේගයෙන් සිදුවන සිද්ධීන් තිබෙනවානේ. ඒ ඔක්කොම රූපක්‍රියා. ඒ ඔක්කොම රූප. රූපවල තිබෙන වේගය. ඒ රූපවල තිබෙන වේගයට වඩා අතිශයින් වේගවත් එකක් තමයි සිත. එනිසා ඒ සිතේ වේගය තේරුම් ගන්නට සිත පිළිබඳව හොයන්න. බාහිර දේවල් හොයලා සිතේ තියෙන වේගය හොයාගන්න. සිත පිළිබඳ විමසිලිමත්ව සිතින් බලන්නට ඕනේ. ඒක තමයි භාවනාවදී කරන්නේ. අපි සිතයි කයයි දෙකම මේ භාවනාවට ගන්න. අනේ සිතයි කයයි දෙකම අරමුණු කරනවා භාවනාවේදී තරමකට හෝ සිතේ ඇති වේගය තේරුම් ගත හැකි වන්නේ එබඳු භාවනාවක් කරන කෙනෙකුට. සිත කොයිතරම් වේගවත් ධර්මයක්ද කියන්නේ. එහෙම නැතුව සිතේ තිබෙන වේගය තේරුම් ගන්නට බෑ. එමකොද සිත සිත ඔහේ ඇති වෙන එකක් කරනවා, තව එකක් කරනවා, තව එකක් කරනවා. ඒක වේගයක් නෙවෙයි අපිට තේරෙන්නේ. සිතින් කරන ක්‍රියා ඒ සිත විසා කරන ක්‍රියා අපි දකිනවා. ඒවා සිත කරන සිතෙන් විසා කරන ක්‍රියා හැටියට නෙවෙයි අපි දකින්නේ. ඒවා මම කරන ක්‍රියා කියලා දකින්නේ. ඒ නිසා අපට සිත වෙන් කරගෙන බලන්නට එහෙම අවස්ථාවලදී බෑ. නමුත් සිත වෙන් කරගෙනම ඒ ක්‍රියාව උනත් කරත් හැකි සිත පිළිබඳ අවධානය යොමු කරගෙන ඒකටයි මේ මෙනෙහි කිරීමේ කියන එක එන්නේ. එතකොට සිතයි කයයි දෙකම ඊට ඇතුළත් වෙනවා. සිත කය දෙකේ දැන් කවරක් හෝ යම්කිසි ක්‍රියාවක් සිදු කරන විට ඒ ක්‍රියාවට සිතයි කයයි දෙකම සම්බන්ධයි. ඒ නිසානේ නාම රූපේ කියලා කියන්නේ. සිතයි කයයි දෙකම සම්බන්ධයි. ඒ සිතයි කයයි දෙකේම ක්‍රියා මාත්‍ර තමයි අසුවලා අසුවල් දේ කළා අසුවල් දේ කරනවා ආදි වශයෙන් අපි ඒවා ගැන කතා කරන්නේ. ඒ නාම රූප දෙක එකතුව නැත්නම් ස්කන්ධ පංචකයකගේ ක්‍රියාව. ස්කන්ධ පංචකයේම ක්‍රියා. ඒවත් කියන්න ඕන. ඒ ස්කන්ධ පංචකයයි කියන්නේ ක්‍රියා මාත්‍ර. ක්‍රියා මාත්‍ර. ඉතින් මේ ක්‍රියාවල තිබෙන්නේ ක්‍රියාව පිළිබඳව තේරුම් ගත යුතු ප්‍රධාන කාරණේ තමයි ක්‍රියාවක් කියන එක ඇති වූ හැටියේම වාගේ නැති වෙන. ඇති වූ හැටියේම වාගේ ක්‍රියාව හටගත් මොහොතේම කියන මොහොතට අනුතුරුවම මොහොතේම කියන එක තරම් ගැළපෙන්නේ නැහැ. මොහොතට අනුතුරුවම නැති වෙන. එහෙම විසක කිසිදු ක්‍රියාවක් කාලයක් බොහෝ වේලාවක් පවතිනවා කියන්නේ. හැම ක්‍රියාවල தත්වේම ඒකයි. ක්‍රියා කියන ඒවා ඒකයි ස්වභාවය. ඉතින් මේ ක්‍රියාවලින් චිත්ත ක්‍රියා අර රූප ක්‍රියාවලට වඩා වේගවත්. ඒකයි මේ දෙකේ තියෙන වෙනස තේරුම් ගන්න තියෙන්නේ. රූප ක්‍රියාව චිත්ත ක්‍රියාවට වඩා වේගවත්. එහෙම නැත්නම් දෙකම ක්‍රියා. දැන් අපිට පේන්නේ රූපය කියන එක ක්‍රියාවක් හැටියට නෙවෙයි. අපි රූපය දකින්නේ කොහොමද? මේ විශේෂිත පාදාන්තය දක්වා විශේෂාන්තයේ සිට පාදාන්තය දක්වා විවිධ පවත්නා ඔය නිශ්චලව තිබෙන ඕනනම් සමහර වෙලාවට ඒ විදිහ වැඩක් කරන ක්‍රියාවක් කරන එහෙම නැත්නම් ඔය නිකන් තිබෙන දෙයක් හැටියටනේ නමුත් නිකන් තිබෙන දෙයක් හැටියට සැලකන ඒ රූපය වුවද නිරන්තරයෙන් ඒ ක්‍රියාව සිදු වෙමින් තියෙන්නේ. ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා. ඒ දකින්නට පුළුවන් ශක්තිය අපට නැහැ. මක්නිසාද අපි ධන විභෝගය කරලා නැත්නම් ඒ ඝන විනිභෝගය කරන කෙනෙකුට එයද පිරිසිඳ වෙන් කරලා දකින්නට පුළුවන්කම ඇති වෙනවා. ඒක කියන්නේ නුවණ දියුණු වූ තරමට නුවණින් නම් ඒක කළ හැක්කේ. නුවණ දියුණු වෙනවා නුවණ බොහෝම තියුණු වූ අවස්ථාවකදී තියුණු නුවණට සාමාන්‍ය නුවණට පෙනෙන දේවල් පෙනෙන සාමාන්‍ය නුවණට පෙනෙන දේවල් තිබෙනවා. ඒ නුවණ ක්‍රමයෙන් දියුණු වේගෙන යනකොට දියුණුව අනුව කලින් නුදුටු දෙයක් දකින්න. කලින් නොපෙනුණු දෙයක් පෙනෙනවා. ඒකයි තත්ත්වය. දැන් කලින් පෙනුනේ නැති දේවල් පෙනෙනවා. කලින් Tamanට පෙරෙන්නේ Taman ඒක ඝන වස්තුවක් හැටියට ඉන්නවා. එහෙම පෙනෙන්නේ. නුවණ දියුණු වේගෙන යන විට එමේ ඒක ඝනත්වයක් නෙවෙයි පෙනෙන්නේ. වෙන් වෙලා පෙනෙනවා. තමා දෙන්නේ කියලාත් දැනෙන්නට පුළුවන්. එක්කෙනෙක් නෙවෙයි නාමය කියලා එක කොටසකුයි රූපය කියලා තව කොටසකුයි කියලා එහෙම දැනෙන්නට පුළුවන්. ඒ නුවණ වැඩ දිනනකොට දියුණු වෙනකොට. නුවණ දියුණු වෙනවා. එහෙම නුවණ දියුණු වුණාම මෙහෙම නිශ්චලව තියෙන රූපයක් එයි කියලා එකක් දකින්නේ නැහැ නිරන්තරයෙන්. ඒකනේ දැන් එක අවස්ථාවකදී විදර්ශනාව ගැන කියන තැන තියෙනවනේ. ගඟක් අද්දර ගම් ඉවුරෙහි ඉන්න කෙනෙකුට වැසිවස්නා කල්හි වැහි බින්දු ඇති ඒ ජලෙහි ඇතිවන බුබුලු නැගී දිනි දිනි යන්නාක් මෙන් මේ නාම රූප ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම දක්නට ලැබෙනවා මේ නුවණ එහෙම නුවණ නැති කෙනෙකුට අයි මටත් පේන්න එපාද කියලා කෙනෙක් හිතන්නට බැරි නෑ කාටත් පේන එක මටත් පේන්න එපා ඒක එහෙම පේන්නේ නෑ හැම දිනාටම හැම දෙයක්ම එහෙම දකින්නට බෑ නුවණේ ප්‍රමාණයට උසයි. නුවණ. අනේ නිසා මේ නුවණ අරගෙන දැන් චතුරාර්ය සත්‍ය දේශනාව බුදුරජාණන් වහන්සේ වදාළේ කාහටද මෝඩ කෙනෙක් කායක නෙවෙයි. මේ උපතින්ම ලක් නුවණ ඇති පස් දෙනෙක් මෙතන හිටියේ මිනිස්යන් අතර. ඒ අයට ඔවුන්ගේ නුවණට කරුණ යොමු කළා ඉදිරිපත් කළේ ඔවුන්ගේ නුවණට. එක කාරණේ මුලින්ම ඉදිරිපත් කළ කාරණේ මොකක්ද? මේ දිහිගේ හරි නැtei විමුක්තියක් ලබා ගැනීම සඳහා ඒ නිසා දිහිගේ අත්හැරලා මහාන වෙන්නට ඕනේ, පැවිද්දක් ලබන්නට ඕනේ කියා ගිය අයට එක් දීගෙයි පවත්නා වූ කාම සුඛල්ලි කාම යෝගයෙහි යෙදීමද සුදුසු නොවේ. ඒ වගේම පැවිද්දන් ඒ කාලෙහිදී සිදු කළ පරිදි කයට දැඩිසේ දුක් දීලා, කය තවලා එයින්ද බලාපොරොත්තු වන අර්ථය සිදු නොවේ. මේ මේනුත් දෙන්නේ කුමක්ද? එතන නැති කර දැන්නේ කුමක්ද? නුවණින් බලන්නට දෙන්නා. නුවණ ඒක තේනවනේ. කයට දැඩි දුක් දීලා මේ විමුක්තියක් ලැබනොයි කියන එක ඥානාන්විතව නුවණ ඇතිව කල්පනා කරන විට සලකන්න ගන්නට බැරි දෙයක්, හිතා ගන්නට බැරි දෙයක්. මේකට දුක් දීමෙන් කොහොමද මේ දුකෙන් නිදහස් වෙන්නේ කියලා ඉවැගේම කයට සැප දීලා ඒ කය දෙන සැපය මේ කාම ලෝකෙහි ගිහිගෙයි හිතෙනවා. ගිහිගෙයි පංචකාමය. ඒ ගිහිගෙයි පංචකාමය අත්හැරලා ගිහිල්ලා මේ කුමටද කයට සැප දීමක් කර ඒ නිවනක් බලාපොරොත්තු වෙනවා. කයට කරේ පංච කාම සැප වින්දනයේ. ඒ නිසා නුවණ නුවණට මතු කළ දුන්නේ. නුවණ ඒ අය විසින් පිළිපැදිය යුතු මාර්ගයක් ඇත්තේ. ඒ මාර්ගය පිළිබඳව එහෙම වදාරලා ඊළඟට මේ මාර්ගෙහි පිළිපදින්නේ කුමටද? මේ මේ මෙහි යම දුකක් තියෙනවා කියලා කලකගෙනනේ. ලෝකයට මොකටද ආගම? ආගම මොකටද? ආගමක ගැන්ගෙන මේ ලෝකෙහි ජීවත් වෙන කාලය තුලදී සමාජයේ ජීවිතය හැඩගස්වා ගන්න හැටි උගන්වනවා ආගමිකයි. ඒකම නෙවෙයි ප්‍රධාන දේ. ආගමක් මිනිසුන්ට උවමනා කරන්නේ ඒ මේ ලෝකය පිළිබඳව නැත්නම් මේ තමා සිටින සත්‍යය පිළිබඳව වූ දුක ඇතෙයි කියලා පිළිගන්නා නිසා. එනිසානේ දැන් සමහර ආගම් තිබෙත් ඒ ආගම් වල බලාපොරොත්තු වෙන පරමාර්ථයක් තිබෙනවා. මොකක්ද පරමාර්ථය? ස්වර්ගයට යන්න. ඒ දිව්‍යයන් වහන්සේ වාසය කරන ස්වර්ගයට යන්න. එහෙම නැත්නම් බ්‍රහ්මයා සමග එකතු වෙන්න. ඇයි ප්‍රඥාව තමයි එකතු වෙන්නේ? ඇයි ස්වර්ගයට යන්නේ? මෙහි තියම නරකද? මෙහි ඉන්නේ එක නරකයි. මෙහි මෙහි හොඳද? ඒ නිසා මෙයාට ආගමක් ඕන. ඒක ආගම. ඉතින් මේක දුකයි කියන එකේ කවුරුත් පිළිගන්නේ. මේ දුකක් කියන එක. එහෙම නැත්නම් මෙතනින් යන්න ඕනේ නැහැ. මෙතන මිත හැකි. ස්වර්ගය ඕනේ නැහැ. මෙතන මිත හැකි. බඹලෝ ඕනේ නැහැ. මෙතන මිත හැකි. ඒ ආගම් වල එහෙම උගන්වනවා මේක දුකයි ඒකෙන් සැපයි. එහෙම නෙමෙයි. නමුත් අපේ ආගමේ එහෙම ඉගැන්වීමක් නැහැ. අපේ ආගමේ උගන්වන්නේ කොහෙද දුකයි කියන එක. ඉපදීම යම් තැනකද එතන දුකක් නැහැ. උපදිනවා නම් ඒ ස්කන්ධ පංචකයක් ඕ පංචස්කන්ධ ඒක දේශක. පංචස්කන්ධය දුක මිසක අනිකක් නෙවෙයි. ඒ නිසා මේ පංචස්කන්ධ දුක්ඛය තරණය කිරීමයි එයින් නිදහස් වීමයි මේ ආගමේ උගන්වන සැපය. ඉතින් ඒ නිසා ඒ සැපය ලබන්න. ඒ සැපය ලබන්නට පංචස්කන්ධය අත්හරින්නට ඕනේ ඒ ඒ සාන්ත සැපේම අන්තිම සැපේ ලබන්නට. නේ? ඒ කියන්නේ දැන් ස්කන්ධ ශේෂ වූ නිර්වාණය කියනවා අපට. ස්කන්ධ නිරෝධය වූ නිර්වාණයක්. ඒ ස්කන්ධ ශේෂ වූ නිර්වාණය සෝවාන් සකදාගාමි අනාගාමි රහත් කියන ඒ මාර්ග සතරට පැමිණීමෙන් අපි ලබනවා. ස්කන්ධ ශේෂ නිර්වාණය කියන්නේ නිවන අරමුණු කරනවා. නිවන දකිනවා, නිවන ප්‍රත්‍යක්ෂ කරනවා. ඒ දැකීම පිළිබඳ. ඒ දුකේ කියන එක එකෙන් එහෙම් පිට නිදහස් වුණාද නැහැ. පංචස්කන්ධ දුක්ඛය එහෙමම තිබෙනවනේ. Tamanta මේක භවය පිළිබඳ. දැන් සෝවාන් කෙනෙකුට නම් සත්තක්කත් උපරම බැවින් ජාති හතක සුගති සංසාරය පිළිබඳ වූ පංචස්කන්ධ දුක්ඛය ඉතිරි. සතරදාගාමීයාට තවත් එක භවයක් මේ මිනිස් ලොව ඉපදී ඉපදීමට හේතුභූත වන තරම් වූ ක්ලේශ කොටසක් ඉතිරිව තිබෙනවා ස්කන්ධ පංචකයේ ඉතිරි වෙනවා ඒ දුක පවතිනවා. අනාගාමී පුද්ගලයාට මනුෂ්‍ය ලෝකය දිව්‍ය ලෝක සය කියන මේ සප්තකාම ස්වර්ගයේහි ඉපදීම පිළිබඳ වූ පංචස්කන්ධ දුක්ඛය එතර කළාට රූප ලෝක අරූප ලෝක කියන මේ භවයන්හි ස්කන්ධයන්ගේ දුක ඉතිරිව පවතී. රහතන් වහන්සේට ඒ අනාගත භව පිළිබඳ වූ සියලුම දුක් වලින් තමන් වහන්සේ නිදහස් වන අතර මේ ලබා සිටින ස්කන්ධ පංචකය පිළිබඳ දුක නැතුව ගියා. නැහැ. උන්වහන්සේට නැතුව ගියා නම් මේ භවයේ ඇතිවිය හැකි දුක් ඒ දුක්ඛ වේදනා වශයෙන් උපදනා වූ දුක්ඛ සහගත කාය විඥානය උන්වහන්සේට තිබෙන දෝමනස්ස වේදනා වශයෙන් උපදනා වූ දුක්ඛය උන්වහන්සේට නැහැ. දෝමනස්ස වේදනා දෝමනස්ස සහගත පටිච්ච සම්පවිත සංකාරික සංකාරික කියන ඒ දෙක සමග පවත්නා වූ දුක්ඛ වේදනාව උන්වහන්සේට නැහැ. ඒ දෙක උන්වහන්සේට උපදින්නේ නැති නිසා තරහව නැති බැවින් නමුත් දුක්ඛ සාධක කාය විඥානය කියන එක උන්වහන්සේට අනිත් අයට වදීම උපදිනවා. උපදින. එතකොට උන්වහන්සේට ස්කන්ධ පංචක දුක්ඛය කියලා දක්වන විට මේ ලබා තිබෙන ස්කන්ධ පංචක දුක්ඛය ඒ බරනම් තාම තියෙනවා. ඒ බර තියෙනවා. උන්වහන්සේ බහා තබනවා. මොන මොන බරක්ද බහා තබන්නේ? අනාගත ස්කන්ධ පංචකයේ පිළිබඳ වූ බරනම් බහා තබනවා. උන්වහන්සේ ඒ බර ඔසවාගෙන ඊට පස්සේ යන්නේ නැහැ. නමුත් මේ භවයේදී මේ ජීවත් වෙන කාකල් උන්වහන්සේට අර මේ ජීවිතයේ ලැබීමේ වරද ඒ හේතු කොටගෙන මේ ස්කන්ධ පංචකයක් ලැබීම දුකක් ලැබීමක් නේ අන්න ඒ දුක තියෙනවා ඒ ස්කන්ධ පංචක දුක්ේ ඒ නිසා උන්වහන්සේ රහත්ුණයි කියලා ජීවත් වන්නට බලාපොරොත්තු වෙනවා නම් තමන් වහන්සේගේ පරිණිපාතය සිදුවන තුරු උන්වහන්සේ පින්ඳ පාපේ වරින්නට ඕන පින්ඳ පාපේ සමහර කෙනෙක් පින්නපාතේ වඩිනකොට සමහර කෙනෙක් බණ්ඩක් වල බුදුරජාණන් වහන්සේට සමහරු කීවත් මුණ්ඩක සමනක ඒ වගේ මුනි ශ්‍රමණයාට මේ දැනිත් ඉන්න සමහරු ඉන්නවානේ හාමුදුරු නමක් මුණ ගැසුනම ආපහු වෙනවනේ හිත කනස්සල්ලටපත් වෙලා ඒ වගේ රහතන් වහන්සේ නමක්ම දකින්නට ලැබුණා දැමුණා ඒ තර කතාව කියලා එන්නට පුළුවන් ඉතින් අනුන්ගේ එහෙම ගර්හාවට දෝෂයට සමච්චලයක එහෙම භාජන වෙන්නටත් තිබෙනවා ඉඩ. නේ? සමහර විට සමහර ගහන්න පුළුවන්. ගහන්නට පුළුවන් ශරීර කාන්දුරන්ගේ තොක්කක් යන්නේ යකෙක්. නේ? යකෙක් තොක්කක් යන්නේ අනිත් එක්කෙනා වලක්වද්දී අනිත් යකා වලක්වද්දී මේ යකා යනවා. ඔහුට හිතුණා අනින්ද. තොක්කානින්ද. උන්වහන්සේ එදා නවාරෝපිතේහි ඒ කියන්නේ හිත මේ මුඩු කරගෙන හිටිය එදා ඉතින් මේ සඳ බබලන රාත්‍රියක මේ මුන් දෙන්න යනවා අහසේ. එකෙක් හිතුණා නම් දෙයක් ආකලනේ. යත් තොපකනේ හිතුණා. අනිත් කෙනෙක්ගේ එපා කියලා. නෑ කියලා සරිවිතාම්ගේ වේලේදී සමාපත්තියට සමවැදුණු නිසා උන්වහන්සේට ඒක දැනෙන්නවත් නෑ. නමුත් අර යකා මොකද වුනේ? පොළොවට වැටිලා ගියා විරේක. එදෙන්නේ. ඉතින් අර ඒ විදිහේ දේවල් සිදුවීම. දැන් බුදුරජාණන් වහන්සේට දෙව්දතුන් ගලක් කරන්නේ ඒ ගල් පතුර පතුරක් වැඩි වහන්සේගේ ඒ පතුලෙහි ලේ පිරුණන එක ලේ පිරුණා. ඉතින් ඒ වේදනාව දනවන එකක් උන්වහන්සේගේ ශරීරයට බලවත් වේදනාවක් තිබුණා. ජීවකතුමා වැදගත් නේ ජීවකතුමා බෙහෙත් බඳලා කිව්වා මේ ගලවන්න වෙලාවක් තියෙනවා. ඒ එවෙලේ එන්නයි ලෑස්තිය හිටියේ. නමුත් ඔහුට එන්න බැරි වුණා. බුදුරජාණන් වහන්සේ නියම වේලාවේදී ගලවලා දාලා තිබුණා. නමුත් මේ වේදන මොන ඇයි මේ වේදනාව හටගත්තේ? මේ වේදනා ස්කන්ධයක් තියෙනවා තාම. ඒ වේදනා ස්කන්ධයක් ඇතිවීමට සුදුසු ඒ කාමයේ වෙන කාය ප්‍රසාදයකුත් පවතිනවා. ඒ කය ආසිත නාම රූප ඒව පවතින. ඒ නිසා මහා තබන්නේ අනාගත ආයති සංසාර දුක්ඛය ආයති ආයති සංසාර දුක්ඛය ඒකනේ බුදුරජාණන් වහන්සේ වදාළේ දුක්ඛා ජාති පුනප්පුනන් දුක්ඛා ජාති පුනක් නැවත නැවත ඉපදීම දුකයි උපදිනොත් මෙන්න මේ දුක් තියෙනවා මේ දුක් තියෙනවා මොනවාද ජාති දුක කියන්නේ ඉපදීමත් එක්කම තියෙන එකනේ ජාති දුක ඊළඟට උකම් තැනැත්තා ජරාවටපත් වෙනවා ජරාවයි කියන එක දිරණ එක ජරා ජීර්ණතා කණ්ඩිච්ඡං පාලිච්ඡං වල්පචේතා ආයුනෝ සංහාරි ඉන්ද්‍රියාන් පරිපාකෝ අයං උච්චති ජරා ඒ කියන්නේ ඒ කියන්නේ මේ ජරාපි දුක්ඛ ඉතින් ඒක දුකක් නෙවෙයි සමහරු බලන්න ජරා ජීර්ණ වෙලා තමාගේ වැඩ කටයුතු තමාට කරගන්නට බෑ පය තවන තැන නෙවෙයි පය යන්නේ අපේ යවන තැනට නෙවෙයි අපේ යන්නේ අනෙකක් තබා තමාගේ හිස කසනවා හිසට අතගෙන යන්නට බැරි තරමට ජරා ජීර්ණ වෙන අවස්ථාවක් තිබෙනවා. නේ? මදුරුවන් මෙස්සන් ආදී සතුන් කරන පීඩා යම්තම් ඉවත් කරගන්නටවත් බැරිව එක තැන හොනා අය සිටිනවන්නේ. මොකද මේ ජරාවට පැමිණීම ජරාව කියන එක මේ ස්කන්ධ පංචකයෙහි ස්වභාවයක්. ඒට ආවේනික එකක්. පැමිණෙන දෙයක්. නැමෙන්නේ නැහැ. ඒ තරම් කාලයක් ජීවත් වුණොත් නම් ඒක වෙනවා. මම දැන් ඒ නිසා සමහරුගේ ප්‍රාර්ථනා පිරෙන්නේ කොහොමද? මේ බැරි වෙනකන් ඉන්න එපා. ඊට ඉස්සෙල්ලා යන එක හොඳයි කියලා. එහෙම කියන අය සිටිනවා. කාටවත් කරදරයක් කරන්නේ නැතුව කලින් යන්නත් කියනවා නම් හොඳයි කියලා. හැබැයි ඒ කියන එකත් එක්කම තවත් වෙනවා ජරාවට පස්සේ ලැබෙනවායි කියන දුකක් ගැන කියනවා. ජරන්පත්වා මරණන් කියලා. ඒක ගැන බයයි. මේ බයක් තියෙනවා. ඒ නිසා එහෙම මැරෙන්නදම ලෑස්ති නෑ. මේ මරණයත් එකක් දික් කරගන්නකත් කැමති. එහෙමත් තියෙනවා. මොකද මේ ස්කන්ධ පංචකයේ අපේ තියෙන ඇල්ම බොහොම බලවත්. මේ බලවත් වූ ඇල්ම අතර අපි ඉතාම ඇලෙන්නේ මේ ස්කන්ධ පංචකය ජීවත් කරගන්නට. ජීවිතේ පවත්වා ගන්නට විසක ජීවිතේ නැති කරගන්නට නෙවෙයි. ජීවිතේ පවත්වා ගැනීමට ආසක්. ජීවත් වීමට ආසක්. ඒ ජීවත් වීමට තිබෙන ආශාව අත් නොහැර සිටිය වීම තමයි අපගේ ජීවිතය කවදා හරි නැතිවන්නේ. ඒ නිසා තමයි මේ ජීවත් වීමේ ආශාව හේතු කොටගෙන අපට නැවත ජීවිතයක් ලැබෙන්නේ. ඊට සුදුසු වෙන කර්මයට ඊට ඒ ජීවිතය ලබා ගැනීමට ඉවහල් වන කර්මය නිසා. ඒ නිසා ජීවත් වීමක් තියෙනවා. ඒ ජීවත් වෙන කාලය තුලදී අපි ජරාවටපත් වෙනවා. ජරා කියන්නේ ඉතින් ජරා ජීරණතා ඛණ්ඩිච්ඡං පාලිච්ඡං වලිච්ඡතා ආයුනෝ සංඝාන ඉන්ද්‍රියාණං පරිපාකෝ අයං උච්චති ජරා දැන් මෙතන මේ ජරාව නම් ප්‍රකට ජරාව අපට තේන්න තිබෙන ජරාව හිතේ පැසීමේ කියන එක ජරාවක් හැටියට ඊළඟට දත් වැටීම කැඩීමේ කියන එක ජරාවක් හැටියට. කණ්ඩිච්ඡං පාලිච්ඡං වලිච්ඡත. හැම රැලි වැටීම ජරාවේ ලක්ෂණ ජරාව. ආයු සංහාන. තමන්ගේ වයස ගත වෙවි යනවා. ආයු ගෙවි ගෙවි යන ආයු සංහාන. ඉන්ද්‍රියානම් පරිපාක්ෂ. අස කන ආදී ඉන්ද්‍රිය. ඉතින් බලන්න මේ ජරාව සමහර දැන් සමහර හිතන්නට පුළුවන් ජරාවයි කියන්නේ අන්තිම කාලයේදී එන එකක් කියලා නෑ. ඒ ජරාව උපන් මොහොතේ සිටම ඇතිවෙන එකක්. උපන් මොහොතේ සිටම ඇතිවෙන එකක් ජරාව. ඒ නිසා ඒ ජරාව එකිනෙක කෙනාට ඒ කලින් ලැබෙනවා. බොහොම ඉක්මනින් සිදු වෙනවා. දැන් සමහර වෙලාවට මේ පින්නතුන්ට තේරෙනවා ඇති. සමහරෙකු උපස් පාවිච්චි කරන්නේ නැහැ. නමුත් සමහරෙක් පාවිච්චි කරනවා. මොකද හේතුව? මේ Tamanට Tamanගේ දෘෂ්ටිය ඇස්වල පෙනීමේ තියෙන අඩුවක්. මේ නැත්නම් කමිට දාන්නේ මේ මේ වෙන කාර්යයක් නෙවෙයි කෙනීමේ අඩුවක් තිබෙනවා මොකද ඒ අඩු උනේ ඒ අඩු වෙන බව කියන එක කාතරම් නවත්වාගිය හැකි දෙයක්ුත් නෙවෙයි ඒ මේවාට තියෙන ආවේනික ගති සමහරුන්ට ඒ తත්වය මුලදීම කලින්ම ඇති වෙනවා සමහර කුඩා ළමයින් දාගෙන ඒ මේ ශරීරෙහි කිසිදු තැනක් පිළිබඳව අපට කියන්නට බෑ. මේ තැනට ජරාව බොහෝම කරක් වෙලා යන්නේ මේ තැනට ඉක්මනට එනවා කියන. එහෙම කියන්නට බෑ. ඒ කොයි තැනක් ජරාව ජීර්ණ වෙන තැනක් හැම තැනම ජරාවට පත් වෙන මුළු ශරීරයේ කිසිදු කොටසක් නෑ. හැම කොටසක්ම ජරා කියන තත්වයට පත් විය හැකි දෙයක්. ජරා. ඉතින් ජරාව එක එක තැන් වලින් ප්‍රකට වෙනවා. ඒක හරියට ඇත්තෙන්ම ඒක ජරාවේ බාහිර ලක්ෂණය. ජරාවේ තියෙන බාහිර පෙනුම ජරාව හඳුනා ගන්න පිළින බාහිර පෙනුම මිසක නියම ජරාවම නෙවෙයි. ජරාවේ කියන එක නිරන්තරයෙන් සිදුවෙන එක. ඒ දිරීමයි කියන එක ජරා කියන්නේ දිරීම. ඒ දිරීමයි කියන එක නිරන්තරයෙන් සිදුවෙනවා. නිරන්තරයෙන්. ඒ නිරන්තරයෙන් සිදුවෙන දිරීම එක්කලකදී තේන්න පටන් ගන්නවා. ඒක හරියට ගම් වතුරක් ගලාලා දෙගට තලා ගිය කල්හි වතුර බැස ගියාම පෙනෙන්නට තිබෙනවානේ ඒ ජලපහර මෙන්න මේ තත්වා පැතිර ගියාය සමහර විටක තාප්ප දික්ටි ආදී වතුර තිබෙනවා වතුර රඳුනුකන් තියෙනවා එහෙම නැත්නම් පරඩල්ලාදී දේවල් අර වතුරෙන් ගෙනාපු දේවල් ගොඩබිම දාලා තිබෙනවා අන්න ඒවා අනුකාරයෙන් අපි තේරුම් ගන්නවා මේ දක්වා මේ ජලය පැතිර තිබෙනවා කියලා. අන්න ඒ වගේ ජරාව ගිය පාර පෙන්නන ලකුණු තමයි මේ විපකේ පැසීම ආදි වශයෙන් දැක්වෙන්නේ. නමුත් ජරාවේ කියන එක නිරන්තරයෙන් සිදුවන එකක්. ඒ නිරන්තරයෙන් සිදුවන ජරාව පිළිබඳව නෙවෙයි බුදුරජාණන් වහන්සේ මෙතෙන්දි වදාරන්නේ හැම දිනාටම තේන දෙයක් ගැනයි මේ කියන්නේ. මේ සත්‍ය කතාවෙහිදී වහන්සේ ජරා ජීවනතා සම්මිච්ඡං අර ජරා ජීවනතා කියන එකේ නම් කියන්නේ ඒ ක්‍රමයේ මේ ක්ෂණිකව සිදුවන ජරාවක්. එතන දැක්වෙනවා. ජරා ජීවනතා කණ්ඩිච්ඡං පාලිච්ඡං වලිච්ඡතකායිනෝ සංහාන ඉන්ද්‍රියානම් පරිපාකෝ කියන එක තේරෙන්නේ. ඉන්ද්‍රියානම් පරිපාකෝ කියන්නේ මේ ශරීරේන්ද්‍රියන්. අස්ස කම, දිව, නහය, ශරීරය, සිත කියන මේ ඉන්ද්‍රිය 6. ඒවායේ දුර්වලත්වය, ඒවා පිරිහෙන බව, ඒවායේ ශක්තියේ පිරිහීම. ඒ පිරිහීම. රාජීරණක. ඉතින් ඒකද දුක. ව්‍යාධිපි දුක්ඛෝ ලෙඩවීම මේ ලෙඩවීම මේ මක්නිපාද වන්නේ මේ ශරීරය පිළිබඳ නැත්නම් පංචස්කන්ධය පිළිබඳව තිබෙන අනිත්‍යයේ මේක ලක්ෂණයක් නේ නැත්නම් අනිත්‍ය නොවේ නම් ස්කන්ධ පංචකය කවුරුවත් ළඩ වෙන්නේ නැහැ. ළඩ වෙන්නේ නැහැ. ඒ ළඩ වෙනවයි කියන්නේ මේ අනිත්‍ය ස්වභාවය හේතු කොටගෙන මෙහි සිදුවන විකෘති වෙනස්කම් එකාකාරව නොකඩීමක් ව්‍යාධි දුක්ඛ. ඉතින් ව්‍යාධි දුක්ඛය කොයි තරම්ද? ගඩගෙඩි වනපිලිකා බගන්දලා ආදී වශයෙන් එන මේ රෝග තියෙනවා නේ අතිපාර ඔයාලගේ වශයෙන් ඉන්න කොච්චර රෝග. ඉතින් මේ ආරෝග්‍ය ශාලාවකට ගියාම අපිට හිතා ගන්නට පුළුවන් මොනතරම්ද මිනිසුන් මොනතරම් මිනිසුන් දුක් විඳිනවද මේ රෝගී බව නිසාම. ව්‍යාධිති දුක්ඛායක බලවත් දුකක් මානසික වශයෙන්ද කායික වශයෙන්. කායක ලැබෙන දුක ඒ රෝගේ නිසා. ඒ වගේම ඒ රෝගේ නිසා තමයි මානසිකව විඳින දුක. බලවත් යාවිති ඊළඟට මේ ඔක්කොමත් එක්ක ඉන්නට කැමති එකක් තමයි මේ ඔක්කොමත් එක්ක ඉන්නට කැමති ඒ නිසා තමයි කකුල් නෑ අත් නෑ ඒත් ඉන්නවා නේ ඇස් නෑ ඒත් ඉන්නවා කන හෙන්නෙත් නෑ ඒත් ඉන්නවා ඉන්න කැමති ඉන්න ආපයි ඉන්න උවමනාවක් තිබෙනවා දිවි නැතර කරගන්න නෙවෙයි කියන්නේ නමුත් අන්තිමට ඒ නොකමැති දේ සිදුවේ මොකක්ද මරණන්ති මරණන්ති දුක්ඛං මරණයට පැමිණෙනකොට බොහෝ දෙනෙක් කඳුළු සලන. කඳුළු සලන. ඒ මොකද එයාට ඇති වෙනවා බලවත් දුක. කායික වශයෙන්ම නෙවෙයි මානසික වශයෙන් ලොකු දුකක් ඇති මානසික වශයෙන් ලොකු දුකක් ඇතිවන්නේ තමන්නේ මරණයට ලෑස්තිව නොසිටි හේතුව. තමාගේය කියා කලකන. අමුදරුවන් පිළිබඳව. බලවත් ඇල්මක් සමහර විට අපට ඒ අයගෙන් මරණයෙන් වෙන් වෙලා යාම නෙවෙයි දවසක් දෙකක් ඈත් වෙලා ඉන්නටත් බෑ එහෙම අමාරුකම් තිබෙනවා සමහර විටක දවසක් දෙකක් වත් ඈත් වෙලා ඉන්නට අමාරු එහෙම අයගෙන් සදාහටම වෙන්දී යාමක් වන්නේ තමා ප්‍රිය කරපු දේවල් අත්හැරලා තමා ප්‍රිය කළ පුද්ගලයන් අත්හැරලා තමා සැපයි කියා සලකාගත් මේ සියල්ලම අත්හැරලා තමන් යන්නේ. ඒ අවස්ථාවට තමා කලින් සිට ලෑස්තිව සිටියේ නැත්නම් ඒ ගැන මෙනෙහි කරලා මරණය පිළිබඳව මෙනෙහි කරලා ඒ අවස්ථාව කවදා හෝ එනවයි කියලා ඊට ලෑස්ති වීම වශයෙන් තමාගේ සිත හදාගත්තේ නැත්නම් අවින් වැළකීලා පින ඉඳහමින් යෙදিলা භාවනා ආදිය කරලා එහෙම නැති කෙනෙකුට බොහොම අමාරු තත්ත්වයක් වෙනවා ඒ අවස්ථාව.